හොඳයි මෑණිවරණි ශ්‍රද්ධා ප්‍රතිසම්පන්න පින්වත්නි අපි හත් වෙනි දවසේ ගත කරන්නේ අද මේ වෙලාවේ යෙදිලා තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡාවක් පටන් ගන්නකොට මගෙන් පමාවක් සිද්ධ වුණා මේ අද ඉරිත දවස නිසා ගොඩක් මේ අමුතු වැඩි නිසා ඒත් මම හිතනවා පුළුවන් වෙයි කියලා ඉච්චර අද ප්‍රශ්න නැති නිසා අපිට දී ඇති කාලය තුල විසඳුමක් ලබා ගන්නට ලිඛිත ප්‍රශ්න මම අරවින්ද චන්දන බාර දෙනවා සභාගත කරන්නයි කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. ප්‍රථම ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසර සක්මන් භාවනාවේදී වේදනා සංඥා සංස්කාර විඥාන වැටහෙන්නේ මෙසේය. කකුල පොළොවට වැදෙන විට සීතල ගතියක් දැනේ. ඒ වේදනාව ලෙසද සීතල ගතිය හඳුනා ගැනීම සංඥාව ලෙසද කුසල් සිතක් හෝ අකුසල් සිතක් සංකාර ලෙසද දැනගනි. මෙලෙස අවබෝධය නිවැරදි දැයි පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක ගොඩාක් ඊයේ මම හිතන්නේ ලියලා නැතුණාට ඊයේ ප්‍රශ්නයකට මම මග නතර කරා. මෙන්න මේ ලියලා තියෙනවා වැටෙනවා නම් හොඳයි නමුත් වැටෙන්නේ කොහොමද කියලා කියන එක තමයි තව කෙනෙකුට සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා මට පේන්නේ ඒකේ දිගට යන උත්තරක් වගේ පේන්න තියෙන්නේ. ඉතින් ඒකෙදී සක්මන කරනකොට රූපේ වැටෙන්නේ කොහොමද කියලා මේකේ කියලා නැහැ. විඥානය කියලා වැටෙන්නේ කොහොමද කියලා නැහැ. වේදනාව උණුසුම් සිසිලස වශයෙන් පෙන්නලා තියෙනවා. ඒකේ වශයෙන් හඳුනා ගැනීම සංඥා වශයෙන් තියෙනවා. එතකොට සක්මන් කරන පහළ වෙන පිංහිද්ද, පවුහිද්ද කියලා දන්නේ නැහැ. පිංහිත් පහුහිත් කියන්නේ සංස්කාර කියලා කියලා තියෙනවා. පිංහිත් පව් පින්හිත සාභෞවිත සංස්කාර කියලා කියන්නේ සක්මණට බයන්න ඕන ඕන දැනගදී වළංගුයි ඒක. ඒක සක්මන් කරනකොට ඒක තමන් අත්දකින්නේ කොහොමද? ඒක පින්හිතක්ද? ඒක පව්හිතක්ද? කියන එක නැති නිසා මේක මට පේනවා අර දන්න පංචස්කන්ධෙට මේක ඔබන්න හදනවා තියෙන අත්දැකීම. මේක වැරදි. මේකෙ වෙන්නේ අර කරන යන භාවනාවේදී අත්දැකීමට හිත යන වෙනුවට මේ රාමුවක් හිතානේ රාමයේ කුටු පුරවන්න උත්සාහ කරනවා මේක දන්නවා මේක දන්නේ මේක දන්නවා මේක දන්නේ කියලා. ඒක අනවශ්‍යයි. ඒක දැනගත්තා කියලා විශේෂ නම්බුකුත් නැහැ. නමුත් ඒක වෙලාවට පහම වැටෙන්නේත් නැහැ. ඒ නිසා තමයි වැටෙන්නේ රූප විතරයි නම් ඉතින් මෙතෙක් කල් රක්මන කරන බවක් දන්න සියලු මිනිසයාට දැන් රක්මනට ගිහිල්ලා රූප වැටෙන එක ලොකු දෙයක්. ඊට පස්සේ වේදනාව වැටෙනවා නම් ගොඩාක් කල් කරනවා. නමුත් මේ චක්‍රයක් හිතාගෙන මේක පුරවන්න ඕන කියලා යන්න ගියොත් ඒකේ ලොකු මේ චින්තාමය ඥාන වලට පැත්තක් නිකන් පොතේ ගැනුමට ඉස්සර කරන ගතියක් එනවත් එක්කම ප්‍රත්‍යක්ෂයේ අව탁සිරු වෙනවා. හීන භාවයට යනවා. ඉතින් පුළුවන් තරම් සක්මනට දැනෙන දේ බලන්න. ඒක තියෙනවා නැති හොඳටම විශ්වාසයි හිත පිට ගිල නැහැ කියලා. ඒක තමයි අපි සහතික කරලා දැනගන්න ඕනේ නේද මේ අර පහම මට තේරෙනවා නැත්නම් සලායතන මට තේරෙනවා නැත්නම් අට්ටරස ධාතු තේරෙනවා කියලා බලන්න යනකොටම ඒක නිය පොත ඉස්සර කිරීමක් කියලා තමයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ නොඑක් නොඑක් ධර්ම දේශනා ධර්ම පොතපත කියවා හිත තුළ ගොඩ ගැසී ඇති සමා වෙන හිත තුළ ගොඩ ගැසී ඇති ධර්ම කරුණු භාවනාවේ යෙදීමේදී අරමුණ තුළ සිත පිහිටා සිදුවන දේ නිරීක්ෂණය කිරීමට බාධා වී ඇති බවක් හැඟේ. සිදුවන දේ නිරීක්ෂණය කිරීම තුළින් ප්‍රත්‍යක්ෂ වන දැනීමට පෙර උත්මය ඥානය තුළ ඇති දේ ඉදිරියට එන බවයි භාවනාවේදී මට හැඟී යන්නේ. මෙම தත්ත්වය මඟහරවාගෙන භාවනාව ඉදිරියට ගෙන යන්නේ කෙසේදයි පහදා දෙන මෙන් ඉල්ලමි. ඔබ වහන්සේට පෙරවන් සරණයි. මේක ඉස්සලකට වැඩිය ප්‍රායෝගිකයි. නමුත් ඒකේ මේ කියන කෙනාට තේරිලා තියෙනවා ඒ තමන්ගේ හිතේ තියෙන දේවල් ප්‍රත්‍යක්ෂ ඉක්මන් කරගෙන ඉස්සරහට පයින් හදනවා. ඒතර තේනවා ප්‍රත්‍යක්ෂ ලැබී දැකීමට ප්‍රත්‍යක්ෂයට මුලිච්ච වීමට මූණට මූණ දැමීමට මේ සාමාන්‍ය දැනුම අඩපාඩම් කරන තියෙනවනේ බාධා වෙනවා මේ බාධා වෙන බව දන්නවනම් අරසයි කියලා මතක තියාගන්න. ඒක දන්නේ නැතුව අනේ මට මේක දැනගන්න බැරි නෑ ඒක දැනගන්න බැරි නෑ කියලා අර දන්න මූලධර්ම කරුණු වලට රිංගවන්න උත්සාහ කරුවොත් ඒ කියන්නේ හොඳටම මේ කාරණා තේරුම් අරගන්නේ නැහැ. ඒ නිසා මේ මූලධර්ම දැනුම බාදයි. නමුත් මට දැන් බාධා කරනවා කියලා දන්නවනම් එයාට කියන දුක් දෙන ගතිය අඩුයි. ඒකට බාධා කරන එකෙන් ඇති වෙන පෙළෙන ගතිය අඩු වෙනවා. ඒක නිසා අපි බැලුවොත් අපි හොඳටම දන්නවා වස්තු වලට දරුවන්ට ඉඩම් වලට කරන කෑදරකම හොඳ නෑ කියලා. නෝ තමෝ තියානිනේ. විශාල පිරිසක් ඒකවත් දන්නේත් නැතුව තියානිනවා. දැන් තමන් දන්නවා. මරණ වෙලාවදී කොච්චර කැලුනත් උක අතාරින්න වෙනවද? කියනකොට නම් හොඳ නැහැ තමයි දරුවන්ට වස්තු වලට ආදරය කරන එක හොඳ නැහැ කියලා. ඉතින් හොඳ නැත්නම් හොඳයි කියලා කියන එක මරණ වෙලාවදී නම් ඔඩොක්කේ තියාගෙන යන්න එපායි. කීල්ල ගන්නකට යන්න එපායි. ඔච්චර ආදරය කරන කට්ටිය. ඒක තමයි ඇත්ත. නමුත් සමහරව ඒක දන්නේත් නැතිකම. ඒකල ඉන්නකම් සදා කාලිකයි මේ දරුවෝ හැමදාම ඉන්න ආදි වශයෙන් හිතාන ගියාම ඉතින් මොනව කරන්නේ? ඒ නිසා සුතමේ ඥානෙ තියෙන්න ඕනේ. නමුත් ඒක තමන්ගේ අතවැසියෙක් විදිහට පාවිච්චි වෙන්න ඕනේ. එයාට දාස වෙන්න යන්න නරකයි. පොතේ ගුරා කියලා කියන්නේ සුතමේ ඥානෙට දාස වෙච්ච ගම. මේ සුතමේ ඥානෙ නිසා භාවනා බාධා වෙන්නේ එකම මිනිහා උප්පත්ති බෞද්ධය විතරයි. ඔය බෞද්ධහම පිටින් බාරගත්ත මිනිහට ඒව දැනුමක් නැහැ. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. පටාචාරලාට ඒව සුමේදලා මේ සුනීතලාට ඒව අඟුලිමාලලාට ඒව පංචස්කන්ධය දන්නවද? හතර මහා ධාතුන් දන්නවද? ආර්ය අෂ්ටාංග මාර්ගය දන්නේ නැති නිසා ලාභයි. මොකක්ක ප්‍රශ්නේ නැහැ. උදේ ඔබ නතර වෙලා නතරුන එච්චරයි. පටාචාඩකම් මම දැන් මෙතෙන් හිතගනින් ගත්තා ඉවරයි. ඕක මේ පංචස්කන්ධය හරහා දාවේ, දත්ති ලක්ෂණය හරහා දාවේ, චතුරාර්ය සත්‍යයද මේ කීවෙනි සත්‍යයද මේ සමතයද මේ විපස්සනා මේ සීරම දන්න දැනුම කරදර කරගත්ත කට්ටියට තියෙන ප්‍රශ්නය. දැනුම දිහාගෙන වාල්කමට පැහැය වෙන්න දෙන්නේ නැහැ. එතකොට දැනුවන අපිට කියන දේ කරලා වැඩ ගන්න පුළුවන්. එහෙම නැත්නම් දැනුම ඇවිල්ලා කිව්වොත් උඹ මෙහෙම කරන්න මෙහෙම කරපන් කියලා ඌ හිට්ලර් වෙනවා. ඒක නිසා බුරුමේ මට උගන්වපු සාංශ කියනවා දැනුම හැම වෙලාවෙම නරක නෑ. දැනුම පාලනය කරගන්න දන්න මිනිහට අහුනොත් ඒක වාසි. නැත්තම් දෙලෙකට දැලි පියක් දුන්නා වගේ හොඳට කැපෙන එකක් දුන්නොත් වැඩියෙන් කපා ගන්න. එවැනි කට්ටියට ඒ කියන්නේ මේ දැනුම හසුරුවා ගන්න දන්නේ දැනුවට වාල් වෙලා අද තියෙන අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණ ඒකෙන් ගුරුවල් වෙච්ච ක්‍රමයක් තියෙනවා. ඒ මනුස්සයාගේ මනුස්සකම නෙවෙයි සලකන්නේ දැනුව. ඉතින් අන්තිමට දැනුම ඉහළට යන මනුස්සයාට මනුස්සකම නැති වෙනවා. පරණ තිබුණ ක්‍රමය එහෙම නෙවෙයි. මනුස්සකම වර්ධනය කරන අධ්‍යාපන ක්‍රමයක් තිබුණේ ඒක ප්‍රත්‍යක්ෂයට ගොඩක් බරයි. ජීවිතයට ගොඩක් බරයි. දැන් තියෙන එක මේ කවුදෝ හදාගත්ත සිලබස් එකට කවුදෝ කටපාඩම් කළා කවුදෝ උත්තර දීලා කවුදෝ පාස් වෙලා ඒගොල්ලන්ගේ ලෝකයක් හදාගෙන ඒගොල්ලෝ තෑගි බෙදා ගන්න. මොකද ඒගොල්ලෝ මේ ලොකෝට පොළොට සම්බන්ධ නැහැ. ඒ නිසා සුතමේ ඥානේ නරක නැහැ. මම කියන්නේ ඒක මේ දාසභාවයෙන් පාවිච්චි කරන්න කෝපුවක දාලා තියෙන කඩුවක් වගේ අවශ්‍ය ලාට ගත්තා අපව කෝපේ දාලා තියාගන්න දැනගන්න. එළිය නිකන් දිහා හිටොක් කැපෙනවා. ඒ නිසා සුතමේ ඥාන අනිවාර්යෙන් බාධා නැහැ. නමුත් පාවිච්චි කරන දන්න කෙනාට තමයි ඒකේ ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී භාවනාව ආරම්භ දිනවලට වඩා ඉක්මනින් ආනාපාන නිමිත් සියුම් වී වරන් ඇතුළත දෙන විනාඩි දෙක තුනකදී කියලා එය නොදැන්නෙන තත්ත්වයටපත් වේ. භාවනාව කරගෙන යාමේදී කය ඉදිරියට නැමී යන බවක් දැනේ. කිසිදු අරමුණක් නැති ස්වභාවයට හිතපත් වූ පසු භාවනාවේ රැඳී සිටීමට අපහසු බවක් දැනේ. ඉන්පසු යම් සිතවිල්ලක් පැමිණීමෙන් හෝ වෙනත් බාහිර ශබ්දයක් නිසා හෝ හිත වහා භාවනාවෙන් මිදී යයි. නැවත මුල සිට භාවනාව කරගෙන යයි. නැවත නැවතත් මේ தත්ත්වය ඇති වේ. එක පරයන්කයකදී බොහෝ වාරයක් මෙසේ සිදුවුවත් මෙසේ සිදුවන බව දැන ගැනීමට සතිය ඇති බව සිතා සතුටු වෙමි. හිතට කනගාටුවක් දැනෙන්නේ නැත. නමුත් මෙම தත්ත්වය භාවනාවේ ඉදිරියට යාමට බාධාවක් දැයි සිතේ. මා කල යුත්තේ කුමක්දයි පාදා දෙනමින් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක අර ත්‍රිඥානාති කියන මේ විකුණු පසේ සූත්‍රයේට පසුබිම සැකසීමක් කරන්නේ භාවනා කරගෙන යනවා වෙනදට වැඩිය කලින් හිත අරමුණට යනවා ඉතින් එපා වෙනවා කම්මැලි වෙනවා ඉතින් එතකොට ඉඳපු ගමන් නරක හිතවිල්ලකාරී වේදනාවකාරී ශබ්දකාරී පැටලලා හිත පිට යනවා නමුත් ඒ වෙහෙස කර බව අපහසු කර තත්ත්වයේ එනකොට ඒක මෙනෙහි කරන්න පුළුවන්කම තියෙනවා මට දැන් තියෙන කම්මැලිකම මට තියෙන නීරස ගතිය මට තියෙන ඒකාකාරී ගතිය මට තියෙන අසරණ ගතිය, බය වෙච්ච ගතිය, සැක කරන ගතිය කියලා ඒන දෙයක පිළිබඳව ප්‍රසාද හැඟීමකින් මෙනෙහි කරන්න පුළුවන් නම් වෙනම සම්පූර්ණයෙන් කතා වෙනස්. එතකොට එක එක හිතිල්ලට එන්න දෙයක් නැහැ. දන්න කොතනදී හරි ඉස්සරහට යනකොට මේ වගේ අපහසු කර හිතේ ලීන භාවයක් හෝ හිත අරමුණ පිටි අරමුණ ගැනීමක් හෝ කයේ දැවිලි තැවිලි එනවා. එන ලකුණ එනකොටම දැනගත්තොත් හරි මේක තමයි බුද්ධ ඥානාර්ථ මේ කියලා තියෙන සූත්‍රයේ. මේකෙදි හිත ප්‍රමෝද කරනවා මිසක් අපිට පශ්චාත්තාප වෙනකන් හෝ ඒක පිළිබඳ මෙනේ නොකර හිටියොත් කොහෙදෝ යන වල් හිතවිල්ලකින් සද්දකින් හිත ගැස්සෙනවා. නමුත් ඒකෙදිත් කියනවා මේවා දැනගන්න සතිය තියෙන නිසා බේරිලා වැඩ කරන්න පුළුවන් ඒක ඇත්ත. මේවා දහස් 10 15 තනට 8 10 වතාවක් පරියන්කක ඇතුළේ සිදුවෙන සිදුවෙනට ඕක එච්චර ඇඟිලි ගතියක් නැහැ. ඒක පුරුදු වෙලා යනවා. ඒකට හුරු වීම හරහා මේක එනවා මේ මුස්පේන්තු ගතිය මේ කාලකන්ණි වගේ ගතිය එපා කරන ගතිය නිසිමත ගතිය නෝ නමුත් වෙනද තරම්ම ඒකට යට වෙන්නේ නැතුව ටික ටික ටික ටික ඒකත් එක්ක ඇසුර සුවදකම ආදකම වැඩි වෙනවනම් දිනුනොය එන්නේ බය වැඩි වෙනවා සැක වැඩි වෙනවා මට බැරි වේවි කියලා හිතනවනම් පිළිහෙනවා කියලා තමයි කියන්නේ මේක අහගෙන ඉන්නකොට නම් වෙන්නේ ටිකෙන් ටික මේකට හැප්පිලා මේක හුරු කරගන්න චරිතයක් කතා කරන්න නිසා ඉදිරියට යන ගතියක් හිතන්නේ මේ ලිපියේ සාක්කේ තියෙනවා මේක හරහා නැවත එනකොට ලෑස්තිලා ගිහිල්ලා මේකට ප්‍රමෝද හිතින් ඒ එන දේ එන විදිහට මෙනෙහි කරන කම්මැලිකම නීරසකම ඒකාකාරී ගතිය කියලා Tamanට වැටහෙන වචනේ මෙනෙහි කරොත් ඕකේ තියෙන අපුර ඕකේ තියෙන මේ බලපාන ගතිය අඩු වෙනවා කියන එක කියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ මා ඉදිරිපත් කළ ප්‍රශ්නයේ කය නොදැනි ඊතා සියුම් ආනාපානයේ යෙදී සිටීමේදී භාවනාව නතර කරන අයුරු අසා දැන ගැනීමට උපදෙස් පැතු නමුත් ඉස්පිලි පාපිලි වැරදීමක් නිසා දිය වී තිබුණේ භාවනාව නිතර කරන අයුරු යනුවෙනි. එම වැරද්දට සමාව යදින අතර සුදුසු පිළිතුරක් අද ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ භාවනාව ගැන සඳහන් කළ දේවල් වලින් මට ඉමහත් ශක්තියක් හා දිරිගැන්වීමක් ලැබුණි. හොඳයි. අද තමයි එළියලා තින්නේ ඊයේ රාහු ප්‍රශ්න වලට. මේ කොහොම හරි කමක් නැහැ. තමන් මේ ඉන්න වෙලාවදී අපි මේ නඩුව අහගලා ඉවර කරන්නේ නැත්නම් දිගට නඩුව තියාගෙන ගියාම ඕක අලි කරදරයක්. ඒ නිසා ඒ වෙලාවෙම නඩුව ඇහුවා නම් ඒ වෙලාවෙම පඩි ෆයිල් එකක් මතක තියෙනවා, නම්බරෙත් මතක තියෙනවා, ටක් ගාලා ඉවර කරනවා. මම දැන් හරි කියනකොට ප්‍රශ්න කියන්නේ නැතුව දැන් කියන්නේ. ආය චන්දන බයින්ද වෙනවා. ආය එළියපෙකන බෑනේ. දැන් කේස් නඩු ෆයිල් එක ගන්න නම්බරයි කියන්නේ කියලා. ඒකයි එතන තියෙන ප්‍රමාණය. ඉතින් නමුත් මම හිතනවා අපිට දී ඇති තොරතුරු ඉදිරියට යන්න පුළුවන් කියලා. ඉතින් භාවනා හොඳට සියුම් වුණාට පස්සේ නතර කරන්න එපා. මොකට නතර කරලා ආය යන්නේ ආය කක්ක ගොඩකට. නිසා ගියාට කරන්න දෙයක් නැහැ හිතට පුරුද්දට ගියාට කරන්න මේක නතර කරන්නේ කොහොමද කියලා අහනවනම් අර අපි හත් දවසක්වත් පීන්න ඉවර කරන්න බැරි මොහොතේ පීනකොට කොට බිමක් මතු වෙලා දැන් අහන කොතනින්ද ආයේ මොහොතට පයින්නේ කියලා. පාය බැන්නොත් කිලෝරක් නැති සාගරයට වැටෙනවා. ඔය වීලි තනක් හම්බ වෙන්නේ බොහොම අමාරුයි. ඉතින් ඒකෙන් ආයේ මූදට පයින්ට ආදී අහන්න කවුරුත් පැන්නත් නම් කමන්නේ. ජීවිනස ගන්න එක කොහෙන් හරි මූදට පැනලා මැරෙන්න ඕනේ. ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. ඒකට ගුරු උපදේශ අවශ්‍ය නැහැ. මේ වගේ හිත විවේක කරගත්තයි කියලා කියන්නේ කෙලස් වලින් හැකි තාක් දුරුවක් කරගන්න. ඊට පස්සේ අහනවා ආයෙ දැන් කෙලස් ටිකක් හොයන්න ගන්න පුළුවන් නේ. කාගිල්ස කෙලද තියෙන්නේ ඒක නැත්නම් ආපිකෝ ෂොප් එකේදී තියෙන්නේ හොඳ කෙලස්. හොඳ පැකට්. මන් දන්නේ මම දන්නේත් නෑ මට කියන්න ඕනක මොකුත් නෑ. ඒ නිසා මේ පත් උනාට පත් වෙච්ච භවයේ තියෙන පීතුකම දන්නේ නැති නිසා දැන් අශ්විලපාවිල සාහිත්‍ය වහනකොට නැතු ඇහුවට වැඩිය බනින්න වෙනවා. භාවනා නිතර කරන්නේ කොහොමද කියලා කිව්වනම් ඉස්පිලිපාවි වැඩසන හොඳයි. දැන් කියනවා නතර කරන්නේ කොහොමද කියලා හදාගෙන ඔය බණුම් ගන්න. දැන් මේක හදලා ආයෙසරක් කිව්වොත් ආයෙත් බනින්නේ. ඇසිය හිත නැති ප්‍රශ්න අහනකොට බයින්නමයි තියෙන්නේ. ගහන්නමයි තියෙන්නේ. වෙන වෙන කරන්න දෙයක් නැහැ. භාවනා හිත හරි ගැසගත්තට පස්සේ බුදුජානනාංශේ ළඟට ඇවිල්ලා ඒ ප්‍රශ්න ඉතාමත්ම දක්ෂ ප්‍රශ්න කොට්ටපාලිය සුත්තේ තියෙනවා අපි උරුදි කරන එකේ. සර්වඥයන් කියන උත්තරින් එහාට ප්‍රශ්න අහනවායි කියලා කියනකොට ප්‍රශ්න සීමාවෙම පැන්නා. මගේ මුළු බුද්ධ ශාසනයම තියෙන කෙලෙස් කැපීම සඳහා උඹ එතනින් එහාට යන්න හදන. එතනින් එහාට බෑ. ඔය ප්‍රශ්න ප්‍රශ්න සඳහා වෙන ප්‍රශ්නයක්. අමාරුවෙන් හිත විවිධ කරගත්තා නම් නැත්නම් කිරීමක් අහනවා කියන්නේ මොකක්ද? ඒ නිසා මම තවදුරටත් කියනවා මම දෙවෙනි සැරේට ගුටි කැවට පස්සෙත් කමන්නේ කියලා හිතනවනම් තවදුරටත් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? ආයශරයක් හිත අවුස් කරගන්න අවුල ගන්න හැටිද මේ අහන්නේ කෙලස් දනව නැති දහන්නේ නැත්තම් මෙහෙම හිටුම් මැරිලයි කියලා බයක් තියෙනවා මෙහෙම හිටියොත් එහෙම කලාන්ත වෙලා මම අන්තරස් දාන වෙයි කියලා බය තියෙනවා කියන ඒකද ප්‍රශ්නේ. අපි ගමු දේ නඩුව වසතට තියලා යා දවල් තියෙනවානේ. ඉතින් නඩුව ඊගා ප්‍රශ්න යනවා. ගරු ස්වාමීන් වහන්සේ භාවනා කර සමා වෙන්න ගරු ස්වාමීන් වහන්සේ භාවනා කර විට සමහර අවස්ථාවලදී උපදේශ විදියට හිතට කරුණ වෙයි. ඒ ක්ලේශයක්ද ස්වභාවයක්ද පහදා දෙන්න. පෙරවන් සරණයි. ඒ ආවට තමන්ගේ සතියට අරමුණට බාධා නැත්තම් ඒක ඇඟේ ගා ගන්න නැතුව හසුරව ගන්න පුළුවන් නම් දක්ෂකම. අනේ අපරාධ මේ හොඳ කරුණුවත් මට මේ වෙලාවට බාධාවට එන්නේ කියලා ඒක හිතට කරදරයක් කරගෙන ඒ සතිය කඩාගෙන අරමුණෙන් ගිලිනවා නම් කෙලෙසක්. ඒ නිසා මේ ලෝකේ එන දේවල් වල කෙලස් කුසල් කියලා දෙයක් නැහැ. ඒකට හැසිරෙන ආකාරයෙන් තමයි කෙලස් හෝ කුසල් බවට පත් වෙන්නේ. ඒකට ඔන්න කොයි දේ ආවත් මට තියෙන අරමුණේ ඉන්න එකයි සතිය පිටුන එකයි ඔක ඇහෙන දේ හිතෙන දේ පිනක් උනත් පවක් උනත් බුද්ධ ආගමුණත් මොන දේ උනත් වැඩක් නැහැ. මට තියෙනවා කරන්න වැඩක්. කියලා හරියට මූල කර්මස්ථාන නැත්තම් ප්‍රධාන අමුත්ත දැනගෙන ඔය කොච්චර අමුත්ත හිටියත් මූල ප්‍රධාන අමුත්තට සැලකුවා නම් කස ප්‍රශ්නයක් එන්නේ මේකට ප්‍රධාන අමුත්ත පැත්තක තියලා මෙයාට සැලකන්න ගත්තොත් පැහැදිලිව පේනවා කෙලෙසයක් වෙනවා. එයා විල්ලලා මා අපිව ස්වාමිත්ව ගන්න හදනවා. එහෙම වුණත් අපි තුන් හිතවිල්ලක් ආවා ඒ කෙලෙසුණා. නමුත් Taman දන්නවා කෙලෙසු කෙලෙසුණා ඒකේ බලවත් වුණා. මම ඉවරචිව මම ආය ආනපන්ට යනවා. යන්න පුළුවන්. මම ගියා. කියන්න පුළුවන් නම් දිනුකම. ඒ නිසා මේ එන්නේ හිතවිලි වල කිසිම කෙලෙස් හෝ කුසල් ගතියක් නැහැ. Taman එකට ප්‍රතික්‍රියා කරන ආකාරයෙන් ප්‍රතිචාරය දක්වන ආකාරයෙන් තමයි කෙලෙසිදෙන්නේ. කෙලෙස් හෝ කුසල් සිද්ධ වෙනවා. ස්වාමීන් වහන්සේ මම ඉන්නවා යන අරමුණ ගත් විට වාහනයක් පන ගැන්නූ පසු එන්ජිම වැඩ කරන විට එන්ජිම වටා ඇති තහඩු සෙලවෙනවා වාගේ මම යන අරමුණේ සිටි විට කයේ සියලුම ඉන්ද්‍රියන්ගෙන් ශබ්ද සෙලවිලි පැද්දෙන විටක උණුසුම විටක සීතල තද ගති කය නොඑක් පැති වලින් දැනෙන්නට විය. මෙයින් ප්‍රකටවම මට දැනුනේ දැවිලි ගතිය සිහියටයි. ඡනයෙන්ම ඇති වී පැවති නැති වී යන බවද දැනුනි. එම මොහොතේ මට සිහිය පැවතුණා. ඒ සිහිය පැවතුන මොහොත සමාධි බව සහ එය නුවණින් දැකීම ප්‍රඥාව බව වැටහුණි. මෙතනදී සිහිය හොඳින් පැවතුන බවක් මෙතනදී ඇතිව නැතිව යන බව දුකයි දුකත් තපත් ඇතිව නැතිව යන බව දැනේ. මේ අපට ඕන විදිහකට පවත්වාගෙන යන්න බැරි බව වැටහෙනවා. නැවත නැවත මේ දෙය දැකීම සමුදයක් මේ අල්ලා නොගෙන ඉඳීම මාර්ගයේ බවක් වැටහි. නමුත් ස්වාමින්වහන්සේ සිහිය දවස පුරාටම පවත්වා ගත හැකි වෙන්නේ නැත. මට දැනුවත් වෙන්න උපදෙස් දෙන්න. දෙන් සමා වෙන්න. මට දැනුවත් වෙන්න උපදෙස් දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. විස්තර වෙන්නේ ඉස්ලාම දාට ආධුනිකයෙක් මේ භවය කියන එක මැරිලා නැහැ කියන එක විඥානස්රෝතේ කියන එක පවතිනවා කියන එක තේරුම් ගන්න. ඇයි ඒක නිතරම මේ කඩිකුලක් වල ඉන්නා වගේ නලියනවා නලියනවා කිසිම චිත්තක්ෂණයකටවත් ඉසුඹුලන්න ඉඩක් නැහැ. චලනයක් තියෙන. කම්පනයක් තියෙන නිකම් කොට දාපු මාළුවෙක් වගේ කැඩිච්ච හූණු වලිගයක් වගේ ගැහෙනවා ගැහෙනවා ගැහෙනවා ගැහෙනවා ගැහෙනවා මොන්න විදිහකට නතර කරන්න බෑ. ඒක දිහා බලනකොට පේනවා මේක මේක ඉතින් කවුරු මොන જાති කිව්වත් දුකසේ දරා සිටීමක් විතරයි කරන්න තියෙන්නේ. මේක අයින් වෙන්නත් බෑ. අයින් වුණොත් මේට වැඩි දුකකට යනවා. අන්තිමටම කෙලෙස් නැත්නම් ගියහම පේන්න තියෙන්නේ මේක ගොජ දාන එකක් වගේ, කොට දාපු මාළුවෙක් වගේ, කැඩිච්ච හුණු වලිකක් අය ගැහි ගැහි ගැහි ගැහි තියෙනවා. එතකොට හොඳට සතියෙන් ගිය කෙනා දන්නවා දැන් මේක මේ සතියෙන් ගිහලා තියෙන ශික්ෂාවෙන් ඇවිල්ලා තියෙන කෙලෙස් නෑ මේ ස්වභාවය මේක මගේ නෙවෙයි මේක. මේක දකින්නවා කියන්නේම මම භවයට යනකම්ම බස්සලා තියෙන්නේ වෙන කාය විචිකම කෙලෙස් නැහැ, පරිඋත්ථාන කෙලෙස් නැහැ. මේක තියෙනවා. ඉතින් මේක දිහා බලහන් ඉන්නවා කියන මනසෙන් ඉතින් වඳින්න තෝරන කරන්නේ. මේක දැකලා මේකෙන් එහාට යන්න හිතන්නේත් නැහැ. මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ කියලා මේක දිහා බලනවා මෙයා දන්නවා මේක අතහැරලා ගියොත් යන්නේ කාමයට. ඒ කබලේ ලිපට. ඒ නිසා මේක දැකදක ඉන්නවා කියලා කියන්නේ ප්‍රමෝදයක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඇත්තට මේක කරදරයක්. නමුත් මේකෙන් හොඳටම පේනවා මේක සීලයක් තියෙනවා. මේක ශික්ෂාවෙන් ගියේ. මේට වැඩි අඩු කරන්න බෑ මේක. මේකෙම හිත පවත්වන්න පුළුවන් කියනකොට තේරෙනවා මේක ප්‍රමෝදේ පහල කරගන්න දෙයක් මිනිසෙකුට යන්න බලන් උතුම් තැනක්. හැබැයි පැය 24 මේක ඉන්න කියන එක ඒගා දුක් ගැනවිලක් නගනවා. ඒක බලාපොරොත්තු වෙන්න එපා. පැය 24 ඉන්න බෑ. අපහු හිත එනවා මේ හැට නමුත් දන්නවා ආයතනයක යන ගමන වළක්වන්න කවුරුත් නැහැ. ඕන වෙලාවක මෙතෙන්ට යන්න පුළුවන්. මේකට සමාජිකත්වයේ ලැබිලා තියෙනවා කියලා දැනගත්තට පස්සේ තමයි තේරෙනවා මේ චිත්තක්ෂණේ ඉන්නකොට ඒක ප්‍රමෝදයක් කරගන්න තරමට හිත සුතවත් ආර්ය ශාවකපත්තටපත් කරගත්තොත් ඊට තේරෙනවා මේ දැනට මට යන්න පුළුවන් අයිතිවාසිකම නැති කරන්න බලයක් ලෝකේ නැහැ. ඕන වෙලාවක ඕන තැනක මට මෙතෙන්ට යන්න පුළුවන්. දැන් తాවකාලිකව බෑ. නමුත් මම මගේ ගෙදරට මම යන්නා වගේ යන්න පුළුවන් බව දැනුණට පස්සේ අර තියෙනවා බුදුරජාණන්සේ එක්ක සම්බන්ධ වෙන්න හැටි. ධර්මයත් එක්ක සම්බන්ධ වෙන්න හැටි. සංඝයත් එක්ක සම්බන්ධ වෙන්න හැටි. සීලය වෘතයක් නෙවෙයි සීමේ ආය අරියකාන්ත සීලයක් බවට පත් වෙන හැටි තියෙනවා. ඒතකොට හිත දාන දුක් ගැන විලි තමයි කෙනෙහිලි තමයි කන බින්දන් ගැහිලි තමයි. ඉතින් ඕක හැම වෙලාවෙම කරන්න බෑනේ. මේක බලනකොට කම්මැලිනේ. එපා වෙනවනේ කියලා. ඒකට අහන්න තින්නේ මේක හොඳ නැත්නම් කබලෙන් ලිපට වැටෙන්න පුළුවන්. එනතම් මේක කම්මැලි නැති වෙන්න කෙලෙසයක් ගන්න පුළුවන්. ගන්න තියෙන එකයි කෙලෙසයක් විතරමයි. මේ කම්මැලිකම නැති කරන්න තියෙන කෙලෙස. රංජනීය ගත හැකි මේක විරංජනීය තියෙන්නේ. අරකේ අභිවෘද්ධිය තියෙනවා මේකේ නිරෝධය තියෙනවා. අරක පහට ගන්න තියෙනවා මේකේ ක්ෂය වීම තියෙනවා. එතන මේක දකින්නකොට තමයි නිවන් මාර්ග නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගෙ මේ තියෙන්නේ. නමුත් අපි හිතපු විදිහේ සිලිලාරයක් උදාර ගතියක් මේකේ පේන්නේ නැහැ. හැබැයි මෙහෙම එකක් කියදාගේ ඇස්වා කටවා වදින්න නැතුව මේක සතුරු වෙන්න ගිය දවසේ මනස විතර සතුරු මිනිහෙක් ලෝකෙම නැහැ. මේකට ප්‍රමෝද වෙන්න ගිය දවසේ මේක පහදිච්ච දවසේ මේ තමයි බුදුහාමුදුරුවෝ පෙන්වපු දුක්ඛ සත්‍ය කියලා ඌ මුළු ලෝකෙම මනුස්ස ජීවිතේ මෙතන උත්තම සතුට ලබනවා. ඒකට කියන්නේ මාත්තු නැහැ වෙන් වෙන්න හිත දෙන්නේ ඒ සතුටට ආයෙ වැඩි කරන්න කියලා මොන මාත්වක්වත් දාන්න ඕනේ නැහැ. ඒක ඒකෙන්ම සංඝ සම්පූර්ණ පිරිච්ච පරිපූර්ණ බවක් තියෙනවා. ඒ වගේම මේකෙන් වෙන් වෙන්න හිතෙන්නේ දන්නා වෙන් වුණොත් කෙලෙසේකින් විතරයි මේක කෙලෙසන්ද විතරයි පුළුවන් මේට වෙඩි පිසුසු කරන්න බෑ කියලා. එතකොට එන ප්‍රමෝදය තමයි බුදුජානනාංශේ ණය නැ ලෝභ නැතුව ඊර්ෂ්‍යා නැතුව ඔක්කොටම දීලා තියෙන්නේ. මේ අනම්මනම් දේවල් වලට ගන්න යන්න එපා. මෙන්න මේකට ප්‍රමෝද වෙන්නේ. ඒකේ සූත්‍රයක් තමයි මේ දවස්වල සාකච්ඡා කරන්නේ නිසා විස්තර ටික හරි හොඳයි. ඒ වගේම අමාරු දැන් දුෂ්කරතා පෙන්ලා දීලා තියෙනවා. ඉතින් මේකේ හිත පවත්තන්න මේක තමයි මම කළ යුතු උපරිම අනුග්‍රහිත කියලා දන්නවනම් තමයි බලයි අමතර දේවල් බලාපොරොත්තු වෙන මේක ජීවිතය ගත කරගන්න මේ මොන විදියෙ ජීවන රටාවක් ඕනද කියලා ඒ භාවනා පරියන්ක විතර නෙවෙයි ජීවන රටාව පැත්තෙමුත් මේකට අනුග්‍රහ කරන තරමට පරිත්‍යාගශීලී වෙන්න කියන එක තමයි කියන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් කිරීමේදී යටිපතුල් වලට වඩා මට දැනෙන්නේ බයිසිකල් රෝදයක් මෙන් කකුල කරකැවීමයි. තවද ඇඟිලි අතරින් ජල බිඳුවෙන් උඩට විසිවේ. මේ චලන ක්‍රියාවම බලන එක හොඳද යටිපතුල් වලට හිත තියන්නද පහදා දෙන්න. අපේ ආමුදුරුවනේ. නෑ ඇත්තටම අර යටිපතුල බලන්න කියලා කියන්නේ පටන් ගන්නකොට ඉංගියක් වශයෙන් ඉඳගෙන ඉන්නකොට ආශ්වාස ප්‍රශ්වාස බලන්න කියලා කියන්නේ ඉංගියක් වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස පේන්නේ නැත්නම් පේන එක බලන්න. ඒකම සක්මන් කරනකොට කියනවා මොකද්ද බලන්න බලනකොට බලන්න හැපෙන හැටි බලන්න. විලුඹ බලන්න කියලා කියනවා. නමුත් අර හොඳ ලස්සන දෙක්කෙනෙක් කිව්වා මේ මේ වගේ පීනුම් තටාකයක අඩි කමාරක් විතර වතුර දීදී වතුර යවිදිනකොට කොහොමද දැනෙන්නේ? හැම තැනදීම වතුර ගෑවිලා තල්ලු වෙන හැටි තියෙනවනේ මට තේරෙන්නේ ස්වාමීන් වහන්සේ ඇවිදිනකොට පතුල විතරක් නෙවෙයි වතුර කැවිදිනවා වගේ. මේකේ කියලා තියෙනවා බයිසිකල් එක පෙඩල් එකක් පා ගන්නවා. ඉතින් මේක එක ආකාර. මේක ඇල්ලුවාට මේක හිතින්නේ නැහැ. ඔක එක එක ක්‍රම වලට මාරු වෙනවා. නමුත් මේක හිතලුවක් නෙවෙයි ප්‍රත්‍යක්ෂමයි කියලා දන්නවනම් අර උපදේශයට දෙන උපමාව බාර ගන්න එපා. මේ පේන දේ ප්‍රත්‍යක්ෂයක් මේක සත්‍යමත් දෙයක් මේක අප්‍රමාදීව සිද්ධ වෙනවා කියලා දන්නවනම් දිගට යන්න කියන එක තමයි උපදේශය. අවසර ගෞරවනීය ස්වාමින් වහන්සේ සිහිය, සතිය, හිත, විඥානය යන වදන් යන වදන් වලින් හඳුන්වන්නේ එකක්මද ඒ මූලස්ථානය කරගන්නේ කොහේද? පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. නෑතර මේවා මූල ධර්ම වල මූලික දේවල් චිත සහ චෛතසික කියලා තමයි බෙදාන තියෙන්නේ. හිත මුහුද නම් චෛතසික කියන්නේ රැලි වාගේ. මුහුදක් තියෙනකොට රැලි ගන්නවා. ඉතින් ඒකේ ඔය සතිය, සීය සතිය කියන දෙකම එකයි. වගේ දේවල් තමයි රැලි. හිත විඥාන කියන්නේ එකක්, සතිය සීය කියලා කියන්නේ එකක්. විඥානයේ ඇති වෙන රැලි. මුහුදේ ඇති වෙන රැලි වගේ. ඉතින් ඒක පවතින තැන හොයන්න තමයි ඉඳගෙන හොයන්න කියලා කියන්නේ. ඔයලා කියන්න මටත් මම ඒකට බලන්නම් හරිද කියලා. දැන් මයෙන් අහලා හරියන්නේ නැහැ. එම් බලන්න කොහෙද මේ හිත තියෙන්නේ කියලා බලනකොට හිතකුත් නැහැ, තියෙන තැනකුත් නැහැ. නමුත් භාවනා කරන්න ඉස්සෙල්ලා නම් හිත මේ මේ මුං ඇටයක් වගේ එකක් කොහේ හරි ඇංගිලා ධාතු කරඬු ගැති කියලා ඕකනේ හොය හොය ඉන්නේ දැන්. ඕල බලන්න ඕනේ නැහැ. එහෙම ගන්නෑ. මේ රූප තියෙනවාමයි වේදනා සංඥා සංස්කාර තියෙනවාමයි පහකට කඩලා තියෙනවා මේවා මෙහෙමම කියලා බැලුවට කොහෙ බැලුවක්වත් බලපු මිනිහට හම්බ වෙච්ච දෙයක් නෑ. මේක ශූන්‍යත්වයක් තියෙන්නේ. මේ පාඩම උගන්වන්න ගන්න වචන ටිකක් විතරයි මේ. හොදලා පිළිසුදු කරලා බලනකොට කවදාකවත් හිතක් කියලා දෙයක් හෝ හිත කියන තැනක් හෝ නෑ. මේ ලෝකේ තියෙන දේවල් සාතැන් සා කාලය ඉතිම්ම වන දේවල් මිසක්කා සත්‍ය පවතින දේවල් නෙවෙයි කියන එක තමයි කාම ලෝකයේ අතහරනකොට ගන්න තියෙන පාඩම. ඒ නිසා කොහෙද තියෙන්නේ කියන ප්‍රශ්නය මෝඩකමක ඉඳලා තියෙන ප්‍රශ්නයක් නිසා ප්‍රශ්න උත්තර දෙන්න යෑමෙන් ප්‍රශ්නේ බාරගත්ත වෙනවා. ඒක නිසා බුදුජානක මෙවැනි ප්‍රශ්න අභ්‍යාකට ප්‍රශ්න වශයෙන් බැහැර කරනවා. මොකද මේක මේ භාවනාවට අදාළ නැහැ. භාවනාවට කරන්න දෙන උපදේශපන්තියක් දීලා තියෙනවා මේක කොහෙදෝ නැති එකක් අරගෙන බුදුන්වත් විසඳන්න බැරි ප්‍රශ්න අරගෙන කාලය නාති කරනවා කියන්නත් බෑ අපත යනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ හවස ධර්මදේශනය මටම කීවාසේ දැනේ. මම පරයන්කේදී කීප වරක්ම සමාධි වීමත් සමග දැඩි වේදනා කීප වාරයක්ම වින්දෙමි. ඊයේ රාත්‍රී පරයන්ක භාවනාවේදී ඒ වේදනා නැතිව සැප වේදනාව පැය එකහමාරක්ම සිටියෙමි. අත දිනද පැය එකහමාරක්ම පරයන්කේ මේ සමාධිය ලැබුවෙමි. ඒ අතහැර යාමට පවා මැලිකමක් දැක්වෙමි. මම නිදිදැයි කීප වාරක් මූල කර්මස්ථානයේ මූල කර්මස්ථානයට ගියෙමි. නමුත් මේ විවේකය gederදී ලබා ගැනීමට අපහසුය. ඒ වැඩ දියුණු කර ගැනීමට විවේකයේ අඩු බැවින් සෑම කටයුත්තකදීම මම දැන් මෙතන කර්මස්ථානයේ වැඩිම සිදු කර ගැනීම හොඳදයි ඉතා කරුණාවෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. අපහාට කරන සේවයට ඉක්මනින්ම නිවන් සුවයටපත් වේවා. ත්වන් සරණයි. නිවන් සුව ලැබේවා කියන්නේ මරුණට පස්සේ ගහන බැනර් එක. පව් අප්පා එහෙම කියන එක කාටම මැරියන් කියන එකම තමයි දැන් ලංකාවේ නිවන් සුව ලැබේවා ගම මැරියන් කියන එක තමයි. ඒ නිසා කාට හරි කිව්වොත් නිවන් සුව ලැබේවා කියලා බුරුමේ කියලා තිනවා ලංකාවේ නිවන කුං කංකුම් වාගේ කියලා. හරි ලාභයි මැරණ එක විතරයි ඕන කරන්නේ. මැරිච්ච ගම ගෙලින්ම නිවන. ඒ නිසා කාට නිවන් සුව ලැබේවා කරන මැරියන් කියන එකම තමයි. ඒ නිසා හරි නෑ එහෙම කියන එක නිකන් නිවන්සෝ ලැබේවා කියලා ලංකාවේදී කියන්නේ බා වෙන තැනකදී කියවට කමන්නේ මේකෙදි කියන්නේ කොයි වෙලාවෙ සතිය පිහිටවනවා කියන එකයි පරියක්කෙදි සතිය පිහිටවනවා කියන එකත් දෙකක් කියලා ඉතාලන අහපු ප්‍රශ්නයක් මේ තියෙන්නේ ඉතින් අනිත් එක ඕගොල්ලන්ට ගෙදර යන්න කියලා කවුරු හරි කියලා තියෙනවද මෙච්චර ලස්සන භාවනා කරදී ඔය කුණු කන්දල ගැන මේ දවස් ටිකට කල්පනා නොකර ඉන්නේ. ඒකේ ඉන්නකොට ඒ කල්පනා කරුවත් ගන්න ඒකේ ලැබගෙන හිරත් ගන්න ඒකේ මොන දේ කෙරුවත් ගන්න මේකේ ඉන්නෝනේ දැන් මේ තියෙන එක ගැන කල්පනා දැන් මෙතන විවේක වෙනකොට මෙතන දැන් ගෙදර ගිහිල්ලා මේක ගන්න ඉතින් මේකත් නැහැ ඒකත් නැහැ හරි මේ ඉන්න හීරලුවෙක් හැමදාම ඇවිල්ලා අඬනවානේ ස්වාමීන් සිවුරක් දෙන්න ස්වාමීන් වහන්සේ ඕදලා දීලා යන්න පණු ගහලා යන්න මට කොච්චර වෙලත් නිින්ද යනකොට මේ හිතන්නේ සංඝයාට උපස්ථාන කරන්නයි කියලා මම කොහොමද පණු ටිකක් හොයන්නේ මම කොහොමද බොමු ටිකක් හොයන්නේ මම ඒක කරපන් කියලා ඉතින් මම කිව්වා දැන් ගෑණිත් එක්ක නේද පුතියන්නේ කියලා. ඔව් කිව්වා. ඉතින් උඹ සිවුරේ ඉන්නකොට ගෑණියක් ගැන හිතුවේ කොහොමද කියලා. පින්න පාති යනකොට දෙනවා අනේ ගෑණි කෙනෙක් දකින්න ලැබෙවා. අනේ කිව්වොන්න හම්බුණා. දැන් ගෑණිත් එක්ක පුතියනකොට පන්සල ගැන කල්පනා කර කර ඉන්නවා. ඒ දවස්වල සිවුරේ ඉඳි ගෑණි ගැන කල්පනා කර හිටියා. දෙකේ එකකවත් ඉවරයක් නෑ මම කොහොමද ඉවර කරුමියෙක් නෙමෙයි කතා කරන්නේ. අඩු ගානේ දැන් ගෑණිත් එක්ක ඉන්නනම් ගෑණිත් එක්ක පුතිය ගැනීම. ඒ බන්දලේ ඉවුර ඔදිල්ලක් කොන්නේ අනිබට. සිවුරේ ඉන්න ගමන් ගෑණි ගැන කල්පනා කරනවා. අපේ හිත පහහර හිත. පහහර නොකෑමනා දහවතුර පට්ටබඳුරු පහහර හිත. මොන සැප දුන්නත් එහා පැත්ත ගැන කල්පනා කරනවා. ඉතින් මේ තියේදී මොනව දුන්නත් මම හදිනවද කියලා හිතන්නේ. මොන જાති දුන්නත් අපි මෙතන සැප හම්බුනට පස්සේ හිත හම්බ වෙයි. වෙන තැනක හම්බ වෙයි. වෙන ඔක්කොටම දෙන්න පුළුවන්. බුදුරජාණන් කියන්නේ දෙන්න පුළුවන් වෙයි ඔය හම්බෙච්ච එක තහවුරු කරගෙන ඉන්න ඉතල. ඕකේ ඉඳගෙන ඒ වෙලාවෙත් මම දැන් මෙතන කියන එක කඩා ගන්නවා නම් බුද්ධලට නෙමෙයි මම මේ දොස් කියන්නේ කෙලෙස් වල තියෙන චම් කම්පන චංචල මේ චප්පලකම මායාකාරී ගතිය අපි මේකට දැනුම කියලා කියන. ඕක නෙමෙයි දැනුම කියන්නේ. දැනුම හැම වෙලාවෙම විවේකේ ලැබලා තියෙනවා. විවේක වෙලා තියෙන කුණු කන්දල් වලට දැනුම කියන්න යන්න එපා. ඒව හිතේ තියෙන පිළිගා හිතේ තියෙන ලෙඩ ඒ වුණාට ඒවට කිව්වට නතර වෙන්නේ නැහැ. නමුත් හිතා ගන්න ඕනේ විවිකේ දුන්නට විවිකේ බුද්ධ විඳින්න අපේ හිත කැමති නෑ. අපේ හිතට ඕනේ මොනවා හරි නඩුවක් අල්ලගෙන වෙච්ච නැති දෙයක් අල්ලගෙන චෝදනා කර කර ඉන්න. ඒ ජීවනි හිතක් අදා සම්පූර්ණ සන්තෝෂ කරන්න බෑ. සන්තෝෂ වෙන්න හොඳම தත්ත්වයක් හම්බෙච්චාම හරි මට නම් හම්බුණා අල්ලපු ගෙදර කරලා දෙන්නේ කොහොමද? මෙතෙන් නම් හම්බුණා ගෙදර දිගන්නේ කොහොමද? දැන් නම් හම්බුණා හිත ගන්නෙ කොහොමද? කවදාකවත් ඉවරක් කරන්න බැරි ප්‍රශ්නකට කාම තණ්හා භව තණ්හාවක් වාට වඩාගෙන අරගෙන යන මේකට hina වෙන්න ඕන. ඒ විලාම hina වෙන්න ඕනේ අනේ උඹට කවුරුත් ඇල්ල ටොක්කක් අනින්න ඕන ගමන් නෑ. තමන්ම hina වෙන්න ඕනේ. උඹට කවදාකවත් ස්පාසු කියන එක තේරෙන්නේ. උඹට කවදාකවත් හුදේකලාව කියන එක තේරෙන්නේ. උඹට කවදාත් විනෝ විවේකී කියන එක තේරෙන්නේ. උඹට කවදාත් විස්රාම වෙන්න බෑ. උඹට ඕනේ කාගරි ඔළුවක තියෙන එකක් ඔළුවේ දාගෙන තැවෙන්න. මාස්ටර්ලා පුදුමාකාර જાතියක් කොහේ හරි තියෙන ප්‍රශ්නයක්. එන්න තියෙන ප්‍රශ්නයක් හරි අරගෙන මේකට තැවෙන එක තමයි අපේ මානවයිති වාසිකම. ඒක නැත්තම් අපි ෆයිට් කරනවා. ඒක මොකද මට ඕනේ මගේ බබා ගැන කල්පනා කරලා තැවෙන්න. ආ තැවියා. අපිට දරුවන් නැති දරුවා අම්මාලා දරුවෝ තල් පෙන්නාලා දරුවන් නැති අම්මාලා නිකන් සිටි බුම්මාලායි කියලා අම්මලා දරුවන් අම්මලා කියනවා. භාවනා කරන්න කියනවා උඹලා දරුවෝ උසල් කරගත්තා අපි බුම්මගෙන ඉන්නවා වගේ ඉන්නේ අපි ජොලියේ ඉන්නේ. දරුවෝ හිටියත් නැති වුන් වගේ ඉන්නවා. නැත්තම් වඩා හොඳයි. ඒ නිසා කරදර ඔබට කරදර කරන තුරු කරදර වලට කරදර කරන්න එපයි කියලා ඉංග්‍රීසි කියමනක් තියෙනවා. don't trouble trouble say trouble troubles you. ඉතින් මේක වෙලා තියෙනවා හිත විවික වෙච්ච එක මං අහන දැන් ගෙදර ගිහලා කොහොමද කරන්නේ? මොන නාතරද කොට උත්තර දෙන්න පුළුවන්. මේවා කෙලෙස් බව, වංචනික ගති බව, මායාකාරී ගති බව, ෂට ගති බව තේරුම් ගන්නකොටම Tamanne හිතාගන්න පුළුවන් මේ හිතත් එක්කනේ මං කන්නේ, මෙයත් එක්කනේ බුදිය ගන්නෙ, මෙයානේ මං අදහන්නේ මේකක් කවදාකවත් මගේ හිත සුවක් කරයිද අර බුදිය ගන්නකොට කඩුව අතර දීපු ඉහි රිලවා. රජුරන්ගේ ඇඟි මැසික්ව අපුවම් මොකද කරන්නේ? ඒ රිලවට හපන් අපේ හිතේ කඩු අතර දෙන්න තියා මොන જાජයක්වත් බාර දෙන්න බව තන්නේ කර කාග දුනියා පැත්තකට වැඩ කරන්නේ. නිසා විවේකේ හම්බුනත් නැතත් විවේක වෙන්නේ. දුකක් හම්බුනත් විවේක වෙන්නේ. සැපක් හම්බුනත් විවේක වෙන්නේ. එතකොට බුදුරජාණන්සේ කියනවා උඹට ගහන්න කිසි කෙනෙකුට කොක්කක් නැහැ. එම සැපේ දික් කරන කාට නම් දුක දික් කරන කාට නම් බෙදාගත්ත පරිප්පෝ කපා. වෙන මොනව කරන්නේ? ඉතින් ඒකට වෙනම කලාවක් ඉගෙන ගන්න. මොන දේ හම්බුනත් ඒකේ තියෙන හොඳ පැත්ත ගැන කල්පනා කරලා සතුට වෙනව ඇර අඳුරුකාර පැත්ත ප්‍රශ්න කර පැත්ත අවුල් කරන පැත්ත කල්පනා කරොත් සුද්ධ වශයෙන්ම දැනගන්න මාර්ගපස්සිනාගේ වැඩ. කෙලේශයක්. කිසි කෙනෙකුට මේකේ වාසියක් නැහැ. දිරිම්ම දුරුවන් කරලා සත්පුරුෂ ආශ්‍රයයට යන්න අසත්පුරුෂ සංසේවනට යන්න එපා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම දැන් මෙතන යන සීයෙන් කායानुපස්සනාව වැඩි වෙනවා. පැයක් පමණ පරයන්ක භාවනාවෙන් කාය කායානුපස්සනා කමඨහණෙන් මෙනෙහි කළෙමි. එහෙත් වේදනාවක් පැමිණියේ නැත. පරයන්ක ආසනයේ සුවපහසු බව තිබුණි. මුළු ශරීරයේම වේදනාවක් ඇද්දැයි බැලුවෙමි. එහෙත් වේදනාවක් හසු වූයේ නැත. ඒ අනුව වේදනානුපස්සනාව වැඩි නොහැකි වේද කරුණාවෙන් පැහැදිලි කරන්න. ප්‍රශ්නයක් තියෙනවා. දැන් කායනුපස්සනාව හරියි උතර වේදනාවක් නැහැ කියන්නේත් වේදනාවක් කරා තමයි. දැන් මට වේදනාවක් නැහැ කියලා දන්නවනේ. ඒක වේදනාවට පස්සනා කියන්නේ. ඒ කායනුපස්සනා නෙවෙයි, චිත්තානුපස්සනා නෙවෙයි, ධම්මානුපස්සනා වේදනාවක් නැහැ. වේදනාවක් තියෙනවනම් තියෙන බව දන්න නැත්නම් නැති බව දන්න. ඒකට වේදනාපස්සනා තමයි කියන්නේ. ඒක නිසා මේ මම එදත් ගිය පාරත් මතක් කරා මස් මාළු කන මිනිස්සයා මා නොකර මනුස්සයා කන මනුස්සයාට බයිනෝ. මස් මාළුට ඇබ්බැහි වෙලා කියලා. ඉතින් මේ මිනිස්සෙක් මස් මාළු කන කෙනෙක් කාට ඇල්ලම නොකන කෙනෙක් කියනකොට ඒ මිනිස්සට කිව්වොත් තමුසේ මස් මාළු නොකීමට ඇබ්බැහි වෙලා නොකෑමට ඔය ඇබ්බැහි වෙලා තියෙන්නේ කියලා. නැත්නම් මේ කන කන මිනිස්සු පිටපතෝ කියලා බනින්න ඕන කමක් නැහැ නේ. තමුසේ ඇබ්බැහිලා තියෙන මස් මාළු නොකෑමට දෙකම ඇබ්බැහි. ඉතින් මොකද්ද ඔගේ කවට ඇබ්බැහි වුණා නොකවට ඇබ්බැහි වුණා දෙකම ඇබ්බැහි. ඒ වගේ තමයි වේදනාව තියෙනකොට ඒක ඒක කනගාටුව. වේදනාවක් නැහැ කියනකොට වෙන කනගාටුවක්. දැන් වේදනාවක් නැහැ. නමුත් වේදනාව බලන චෛතසිකේම වේදනාව ගැන බලන නිසා වේදනාවන පසනාව තමයි තියෙනවා නම් තියෙන බව තේරෙන්නේ නැත්නම් නැති බව තේරෙන්නේ. මේකට තමයි වේදනාවන පසනාව කියන්නේ. ඉතින් නමුත් වේදනාවන පසනාව කළ යුතුයි කියලා නොකිරුවොත් මේ වේවල් පාර 10ක් 10ක් ගහනවා කසපාර 10ක් ගහනවා කියලා මේක නැහැ. උන වෙලාවට වේදනාවස වේදනාව වෙයි එනවනම් බලපන්. එහෙම නැත්නම් නැති වේදනාවක් ගැන හෝ ප්‍රශ්න මතු කරගන්න අපේ හිතේ තියෙන ඒ අර දුක් හොයාගෙන ගතිය, නැස්චාර්ත්‍ය හොයාගෙන යන ගතිය, පරාදේ හොයාගෙන යන ගතිය, බැරිදේ හොයාගෙන යන ගතිය. ඒක නිසා අත්‍රිච්ඡතාවය කියලා කියන ලද දෙයින් සතුට වෙන්න දන්නේ නැහැ. ඊගාව දේ ගැන කල්පනා කරලා අර ලද දේ හම්බෙච්ච සතුටත් මනස කරනවා. කබාසිනිය කරගන්න. ඉතින් ඒක අවාසනාවන්ත දෙයක්. මෙච්චර ලස්සන සතුටලා ඉන්න පුළුවන් මට දැන් කානුපදනව හරියයි කියලා තියෙනවනේ මේ මම දැන් මෙතන කියන්නේ කානුපසනාව නෙවෙයි ඒක පංචස්කන්ධයටම අහු වෙන දෙයක් මේ හිතාගෙන කතා කරන්නේ මේ මම දැන් මෙතන කිව්වහම මේ කානුපසනාව කියන්නේ ඒක සියල්ලම අංග සම්පූර්ණ එකක් ඉතින් ඒකේ ඉන්න පුළුවන් නම් පැයක් ඒ විශාල අගීකලී යුතුවටන තත්ත්වයක් ඒක දිහා අරක නෑ මේක නෑ කියලා නැතිව නෙමෙයි බලන්න තියෙන අඩු ගන්න මට දැන් කායනපසනාව ඉන්නවද නැද්ද කියලා හරි මම දැන් මෙතන ඉන්නවද නැද්ද කියලා හරි තේරුමක් තියෙනවානේ. ඒ නිසා මේ වගේ එක එක දේවල් හොයාගෙන යන්නේ කරන්න එපා මේක ප්‍රතිඵල අපේක්ෂාවේ තියෙන භයානක මේ පශ්චාත්තාපය. ඒ නිසා ලද්ද දෙයින් සතුටු වීම ඒක තවදුරටත් ලද එන ක්‍රමයේ අනුව ඉදිරියටපත් කිරීම මම කියන්නේ වැල යන පැත්තට මැස ගහගෙන යන්න. තමන්ට ඕන පැත්තට ඕන නැහැ වැලෙයි. ඒ යන්නේ මැස ගහලා දෙන්න. මේ පැත්ත තමයි හරි පැත්ත. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාර්ගඵලයකට පත්වීමත් ඵල සමාපත්තියට සමවැදීමත් අතර ඇති සමාන අසමානතා පැහැදිලි කර දෙන ලෙස ගෞරවපූර්වක ඉල්ලමි. ඒක නිකන් මේ තරඟකාරී විභාගයෙන් පාස් වෙච්ච දවසේ ඇති වෙන සතුට මාර්ග සතුට වගේ නැවත නැවතත් අනේ මං අච්චර අමාරු විභාගයක් පාස් වුණා කියලා පේල් වෙන කෙනෙක් ගැන අහනකොට තමන්ගේ දරුවෙක් විභාගේ පාස් වෙනවා එහෙනකොට නැවත නැවතත් තමන් පාවිච්චි කරන මෙනෙහි වෙනවනේ ඒක ඵල සම්මාපත්තිය වගේ වෙච්ච එක නැවත අනුස්මරණය කරනවා ලැබිච්ච දේ ගැන ඒක ආඩම්බරයක් තමයි සතුටෙන් තමයි කරන්නේ මේ නමුත් අර ඉස්ලාම දවසේ සතුට තමන් පාස් වෙනවා කියන තරම් සතුටක් ඒ නැවත සිහිපත් කරනකොට එන්නේ නැහැ කවුරු හරි පෙල්ලුණා කියපු දවස නම් කෙරේ යන්තම් මම වාසලා තියෙන්නේ මෙච්චර අමාරු භාගයක් කියලා ඔන්න තියා සතුටක් වෙනවා. ඒකේ නැවතන කල්පනා කිරීම ඵල සමාපත්තිය පළවෙනි වතාවට විභාගේ පාස් වුණා කියලා අහලා සමර්ථ වීම මාර්ග ඥානෙ වගේ කියලා තමයි නිදර්ශනයක් වශයෙන් කියන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ මා සක්මන් භාවනාව වැලිමලුවේ කරන විට දකුණු පාදයේ තබන විටම වම් පාදයේ විලුඹ එසවි එහි සැහැල්ලුවත් ඇඟිලි වල තද වීමක් පෙනේ. වම් පාදයට වම් පාදයේම ඔසවන විට එහි සැහැල්ලුවත් පොළවට තබන විට එහි තද වීමක් පෙනේ. දකුණු පාදයේද එසේම පෙනේ. දැන් මා මෙම සක්මන කරන විට මෙනෙහි කරන්නේ සැහැල්ලුවත් තදවීමත් සැහැල්ලුවක් තදවීමත් ලෙසින් මුළු පාදයේම සැහැල්ලු වී පොළවට තද වන අතර වාරය අදුක්කම සුවේ වශයෙන්ද මෙනෙහි වේ. මෙසේ මෙනෙහි කිරීම යෝග්‍යදයි පෙන්වා දෙන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මෙනෙහි කිරීම මේ මට්ටමේ නම් ප්‍රශ්නයක් වෙන්නේ නමුත් පුළුවන්කමක් තියෙනවනේ මෙනෙහි කිරීමකින් තොරව වැඩි වෙන්න ඇරලා වෙනදී බලන්න පුළුවන් නම් මෙනෙහි කරමින් කරනවට වඩා හොඳයි. නිසා මෙනෙහි කිරීමේ ක්‍රමය හැලෙන්න පටන් ගනී. නැතුව නැතුව කරන්න පුළුවන් වෙයි කියලා හිතන. ඒ වෙලාවට ඒ ශිල්පේ පැත්තක තියලා මෙනෙහි කිරීමකින් තොරව තොරතුරු අහුලා ගන්න හැටි මේ සහැල්ලෝ මේ තදවීම කියලා මෙනෙහි කිරීමකින් තොරව කරගන්න පුළුවන් නම් ආට වැඩිය හොඳයි කියන්නේ. ඒ නිසා මෙනෙහි කිරීමේ ක්‍රමය හරි වුණා හරි වැරදුණා හරි ඒකේ පරෝජන හරි ඉවර වේගන යන වෙලාවක්. ඒ නිසා උත්සාහ කරලා බලන්න අත්‍යවශ්‍ය නැත්තම් මෙනෙහි නොකර කරන්න පුළුවන් කියලා ඒකට ප්‍රශ්න මතුවෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ සතිපට්ඨාන සූත්‍රයේ වැදගත් කාරණා හත පාලියෙන් දේශනා කළ නිසා නොතේරිණි. ඒ නිසා ඒ පහදා දෙනෙමින් ඉල්ලමි. ඕන සත්‍යපට්ඨාන පොතක් ගන්න සිංහල අර්ථ තියෙන තන සහිත ඒකේ ඕක තියෙනවා පළවෙනි පරිච්ඡේදයේම තියෙනවා. ඒ නිසා ඒක ඒ වගේ දේවල් එනකොට පොඩ්ඩක් ටිකක් ඉස්සරහට ගිහලා තමන්ගේ ඒ මූල ධර්ම දැනුම සම්පූර්ණ කරගන්න මේ පිරිසක් ඉන්න වෙලාවේදී ඒවට වෙලාව ගත කරන එක හොඳ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ වේදනානුපස්සනාවේදී අත්විඳින වේදනාව නැතම් විත ශරීරයේ ඇතම් විට ශරීරයේ සිට හිස් මුදුන දක්වා විහිදෙන අතර තොලකට වියලී ගොස් අධික පිපාසයක්ද ඇතිවේ. මෙම தත්ත්වය අත්විඳීම දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ මූලික පියවරද. පැහැදිලි කර දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලමි. පැහැදිලිවම අපි කරා පැමිණෙන හැම පාඩමේම අපිට දුක්ඛ සත්‍ය අවබෝධ කරලා දෙනවා. නමුත් මේක හොඳයි මේක නරකයි කියලා වෙන් කරන්න ගත්තොත් එතන අපි සත්‍යයට කිට් වෙන්න තියෙන ඉඩ නැති වෙනවා. ඒ වගේම මේ වතුරේ වැඩි වෙනකොට තියෙන වැగిරෙන ගතියත් වතුර අඩු වෙනකොට තියෙන ඒ වියලි ගතියත් ආපෝ ධාතුවේ ස්වභාවය. ඒක මේ තොල් වල දැනෙනකොට එහෙම නැත්නම් වෙන තැනක දැනෙනකොට මේ ඇඟේ ගැලි පැත්තක දළමි වතුර අඩු වෙච්චහම තියෙන ආබන්ධන ගතියයි මේ පෙන්වන්නේ පිඩු කරන ගතියයි පෙන්වන්නේ වතුර වැඩි වෙනකොට තියෙන මේ වැగిරෙන ගතියයි පෙන්වන්නේ කියලා බැලුවොත් අපිට මේ දුෂ්කරතාවය ධාතු මනසිකාරය පැත්තෙන් කතා කරන්න කිව්වොත් වෙනම භාෂාවක්. ඇඟිලි කැලක් මේ තිබහ මේ වතුර වැඩිකම ආදී ගන්න පටන් අරගත්තොත් අපි ආයේ සම්මුති වචන වලට වැටෙනවා. ඒ නිසා තමන්ගේ භාවනා මට්ටමේ හැටියට දැන් මේ හැටියට ලැබෙන ලැබෙන අත්දැකීම සම්මුති හරහෝ පරමාර්ථය හරහා තේරුම් ගැනීමක් සිදු වෙනවා. ඒ පුළුවන් තරම් ධන ධන වෙලා හැකි හැකි වෙලාවේ ඒක සම්මුති පැත්තෙන් ගලවලා පරමාර්ථ පැත්තට යන විදිහම තමයි විශේෂයෙන් අමඨාන් සුද්ධ කරනකොට මතක් කරන්න ඕන නිසා ඇඟේ දැනෙන මේ ගති එක එක ආකාර එක එක සටහන් වලින් Taman තේරුම් අරගන්න උත්සාහ කරන මේ හතර මහා ධාතුන්ගෙන් තොර මොකුත් නැහැ මේ සතිය. මේ නලියෙන් නැලවිලි ඔක්කොම හතර මහා ධාතුන්ගේ එක එක මායයක්. එක එක භූමිකා. ඒ භූමිකාන්තර ගන්න බලන්න ඕනේ බඩ රිදෙනවා, උගුර රිදෙනවා, තොලකට වේලෙනවා කියන වෙනුවට මේ රිදෙනවා මේ වේලිම මේ වේලි මේ වැగిරෙන ගතිය ආදි වශයෙන් ඉගෙනගත්තොත් තල්ලු වැඩි පරමාර්ථ පැත්තට. ඒ නිසා මේ යන දේවල් වාසියට හරව ගන්න එකයි කරන්න ඕනේ උපාවචර. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආස්වාස් ප්‍රස්වාස අරමුණම සිත පිහිටුවාගෙන සිටින විට පරයන්ක භාවනාවේදී ඇතිවන කායික වේදනා මෙනෙහි කිරීමෙන් දුක්ඛ සත්‍ය අවබෝධ වන්නේද වේදනාව එන විට ඉරියව් මාරු කිරීමේදී දුක වැටහීමට බාධාවක්ද පහදා දෙන්න. පෙරුවන් සරණයි. ඒක හරි අමාරුයි. එහෙමම කියන්න නමුත් Tamanne මේ කකුල් මාරු කර කර හරි කමන්නේ. දුක එනකොට මෙනෙහි කරලා හරි කමන්නේ Tamanne වෙනදාට වඩා වේලාවක් වාඩි වෙන්න පුළුවන්. වෙනදාට වඩා වේලාවක් ආනාපානෙ ඉන්න පුළුවන්. වෙනදාට වඩා හිත කරදර ගන්න අඩු ගතියක් එනවනම් දුක්ඛ සත්‍යයට ලං වෙනවා. බින්ද තරංගවත් ඉඳ ගන්න බෑ නුරුස්නා ගති කකුල දිගෑරියත් දිගෑරිච්ච ගන පස්සේ පශ්චාත්තාප වෙනවනම් හිත ආනපනින්න අඩුනම් එන්නෙන්න එහෙමනම් දුක්ඛ සත්‍ය සඳහා යාමක් නෙමෙයි පේන්නේ අත්තිකිලමතාන යෝගයට යෑම. Tamanට taman වද දී ගන්න වැඩේකට යෑම. දුකහරා හෝ සත්‍යයට යනවා නම් හරි සත්‍ය අවබෝධ වෙනවා. මොකද මේ අහ කියන්නේ කොමුලිය දාන දුක් වෙන්න පටන් අරගත්තොත් ඒක අත්තිකිලමතාන යෝගයට යන්නේ. ඒ නිසා එතන පුළුවන් තරම් බලන්න වෙත පැමිණි දේ තමයි අපි බලන්නේ. වෙත පැමිණි ආකාරයට බලනකොට අප කරා එන්න තියෙන දුක විතරයි. වෙන මොකක්වත් එන්න දෙයක් නැහැ. ඉතින් අනුන්ට හේතු කරන්න යන්නත් එපා, කර්මයට හේතු කරන්නත් දෙපා. මේක මූණ දීගෙන බලහට උපදින තාක් උපදින දුකයි කියලා බුදුරජාණන්සේගේ ශ්‍රී මුක දේශනාවක් තියෙනවා. නැති වෙන තාක් නැති වෙන දුකයි. ඉතින් අපි මේ ඉපදින දුකේ හොඳ කැලක් හොයන්න ආවේ. කොහේ හොඳ කැලක්වත් වෙන්න දෙයක් නැහැ. ඔයා ගත්තොත් ඒ මනස පස්සේ පශ්චාත්තාපන අපරාධ බොරුවකට අහු වෙලා කාලේ නාස්ති කරයි කියන. ඒ නිසා ඒක වචනෙන් ඇහිලා තිබුණට ඒක සාක්ෂාත් කරන්නේ කිවර කරන්න යනකොට හරි හිතට වෙහෙසයි. මොකද කවුරුත් කැමති නෑ එහෙම දුක අවබෝධ කරගන්න. නමුත් බුදුන්සේ දේශනා කර තිනවා මතුවෙන තාක් මතුවෙන දුක. පවතින තාක් පවතින දුක. ජීවෙන තාක් ජීවෙන දුක. ඒ නිසා ඒකට ලෑස්තිලා ගිහිල්ලා බැලුවොත් ඒ දුක තුන පැණිදහක් තියෙනවා. ඒ දුක තුන සත්‍යයක් තියෙනවා. ආර්ය ගතියක් තියෙනවා. ඒකට තමයි අපි හිත හදා ගන්න ඕනේ භාවනා කරන ගමන් ඊවසීමේ ශක්තිය වැඩෙනවා නම් දිනු. ගරුතර ස්වාමීන් වහන්සේ ත්‍රිහේතුක පටිසන්ධිය පහදා දෙන්න මේ ඇති අය හඳුනාගන්නේ කුමන ලක්ෂණ වලින්ද ත්‍රිහේතුක පටිසන්ධියක් ලැබීමට කෙසේ ප්‍රතිපදාව වැඩි යුතුද? පෙරුවන් සරණයි මම දැන් මෙතන කියන තැනට හිත ගන්න පුළුවන් නම් ත්‍රි හේතුකයි. බැරි නම් බෑ. එනම් මම මීටරයක් ඔය අයිටි ඔක චෙක් කරන ළඟදී හම්බුණා මට. හැමදාම ගිහිල්ලා බැලුවා මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි කට්ටියට අර හාල්ලෝට කොත්තු ගහලා බලනා වගේ බලන්න ගැජට් එකක් තියෙදි කියලා හම්බුන්නේ නැහැ. මම දන්නවා දැන් යම් වෙලාවක යම් කෙනෙකුට මම දැන් මෙතන කියන තැනට එන්න පුළුවන් නම් ඌ ත්‍රි හේතුක ප්‍රතිසන්දි කෙනෙක්. ඒක දිගට පවත්වන්න පුළුවන් නම් රහත්. ඒක තව කෙනෙකුට කියන්න පුළුවන් නම් බුදු වෙලා වගේ. ඒක නැතුව වෙන ජීවිතක ප්‍රතිසන්දි බලන්න ක්‍රමයක් නැහැ. අන්තිම ඕවා බලන්න හදනවා කියලා කියන්නේ නිකන් හම්බ වෙන කොනාගේ අං බලන්න හදනවා. මේ දවස් හතක් භාවනා කරලා දැනුයි කල්පනා කරන්න බලන්නේ මම ති හේතුකක් දන්නේ නැහැ. අල්ලපු කෙනෙක් නා ති හේතුකක් දන්නේ නැහැ. ලබනාතුනත් හේතුක වෙන්න කොහොමද මම කරන්න ඕන කියලා බලනවා. මෙච්චර මේ භාවනා පන්තියක් දීලා ඔක්කොම වට කරගෙන භාවනා කරද්දී තාම කේන්දරේ බලනවා. ති හේතුකද නැද්ද බලන්න. ඒක නිසා මේ හම් නිකන් හම්බෙච්චරගේ අං බලන්න එපා. මට දැන් මම දැන් මෙතන කියලා තියන්න පුළුවන් ගතිය වැඩි වෙනවද කියලා බලන්න වැඩි වෙනවා නම් ෂුවර්. යන්න පුළුවන් නම් එහෙත් ත්‍රි හේතුකයි. ඕනම කෙනෙකුට මම දැන් මෙතන කියලා දැන් හිත ගන්න පුළුවන් නම් ඒ බව දන්නවනම් ත්‍රි හේතුකයි. ඊට පස්සේ ඒක දිනු කරගන්න බොහෝ වෙලා ඉඳිල්ලේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සුත්තමයේ ඥානයේ වර්ධනයේ පිණිස පාත සඳහන් දහම් කරුණු දෙක නැවත විස්තර කර දෙන ලෙස ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ඊයේ ධර්මදේශනාවේදී ශක්තිහිනී ක්‍රියාකාරීත්වය අසන්නට ලැබුණා. කණ්ඩපටියක් ශ්‍රවණය කරන අවස්ථාවක ශක්ති ශක්තියින් ද්‍රව්‍ය බවට පත්වන අයුරු නැවත එම ද්‍රව්‍ය ශක්තියින් බවට පත්වීමත් එම ශක්තිය ගුරුත්වාකර්ෂණයට හසු නොවන බව දැනගන්නට ලැබුණා. මේ සවිස්තරව විස්තර කර දෙනමින් කාරුණිකව ඉල්ලමි. PhD එකට යනකම් ෆිසික්ස් කරලා තියෙනවා නම් කියලා දෙතයි. PhD කරලත් දැන් අල්ලන්නවා. නමුත් ਸਰවඥන්ද බෙල්ලා දීලා තියෙනවා. යමකින් කෙලෙස් උපදිනවා නම් ඒක දෙයක් බවට පත් වෙලා තියෙනවා ශක්තියක්. තව කෙනෙකුට ඒක උපදින එයාට ඇහෙන්නෙත් නැහැ යන්නෙත් නැහැ. අපි කෙලෙස් උපදිලා තියෙනවා නම් ඒ ටික තමයි අපි දෙයක් බවට පත් කරන කෙනේ ඉපදිච්ච දේෙන් තමයි දුක් දෙන්නේ ඒ දේව බාලගත දෙයක්. එන දෙයට යන්න ඇරෙන එක දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඒතකොට ඉංග්‍රීසි උපදින්නේ නැහැ. ඒ ගැන භාවනා කළ යුතු නැහැ. ඒකෙන් ප්‍රශ්න කරන්න දෙයක්. නිසා අපි යම් දෙයක් අල්ලගන්නවා නම් ඒ අල්ලගන්නේ මේ කොයිදෝ නැති ශූන්‍ය දෙයක් මම කියන මගේ කියන අල්ලගත්ත දේෙන් තමයි දුක එන්නේ. තණ්හාය ජායති සෝකෝ. ප්‍රමතෝ ජායති සෝකෝ. එසේ යමක් අල්ලන්නේ මෝඩකමෙන් තමයි මේක තියෙන දෙයක් කියලා. ඒ අල්ලන්න ඉස්සෙල්ලා එහෙම එකක් අපිට අදාළත් නෑ. අල්ලුවාට ඇරෙට පස්සේ අදාළත් නෑ. වයින් කෙලෙසොත් නෑ. නිවන් දකින්න ඕනෙත් නෑ. අපි අල්ලගත්ත දේ. ෆිසික්ස් වලින් ඒක උගන්නන්න කොච්චර ඉස්සරහට ගියත් කින් බෑ කියන්නත් බෑ. මොකද මේ ෆිසික්ස් කරන කට්ටියම තමයි මේක හොයලා අවිල්ල කියලා තියෙන අපට. බුදුජාණන් වහන්සේගෙන් අහලා නෙමෙයි කියලා වගේ කියන්නේ අපි දන්නේ සම්බන්ධතාවයේ. ඉතින් ඒක නිසා මේ ලෝකයේ කෙනෙකුට ඒ ලොවින් එක් දෙයකට වෙයි සමත කියලා එකක් තියෙනවා. එකෙකුට රස එකෙකුට රස වෙනවයි කියලා කතාවක් තියෙනවා. ඒ නිසා මේ දේවල් අපි අල්ලගන්නේ ඒව දුක බව දන්නේ නැති නිසා අල්ලගත්ත දේෙන් විතරමයි දුක් එන්නේ. ඒ අල්ලගත් දේවල් දෙයක් බවටපත් වෙලා. නැත්තම් ওই ලෝකේ තියෙන ඔක්කොගෙම අපිට දුක එන්නේ. ඒ නිසා අපි යමක් මගේ කිව්වනම් ඒ හරහා දුක එනවා. ඒ ටික විතර අපිට දැනගන්න ඕනේ වෙනතුව මේ ද්‍රව්‍ය ශක්තිය වල අපි නිදර්ශනයක් වශයෙන් ගන්නවා මිසක් ඒක පරතට යන්න බෑ කියලා මම කියන්නේ නැහැ. ඒ සඳහා මේ උසා උපාධිධාරී මට්ටමට යනකම් භෞතික විද්‍යාවේ උගන්වන්නේ. ඊට එහාට ගියාට පස්සේ තමයි උගා ගැඹුරු දේවල් වශයෙන් උගන්වන්නේ. ඒකත් හොයාගත්ත මනුස්සයත් අවුරුදු 100 ගාණක් තියානදලා තියෙනවා ප්‍රසිද්ධ කරන්න කියලා. මේ කිව්වට කවුරුත් පිළිගන්න එකක් නැහැ කියලා. නමුත් මේ මනුස්සයා දන්නේ ඊට අවුරුදු 10 ගාණක් ඉස්සලා පුත්‍රයන්සේ කියලා මේ ශූන්‍ය දෙකකින් මිනිස්සුયો මානසික ආතතිය මවා ගන්නවා. දුක් කරදර මවාගෙන ඒ දුක් කරදර මගේ කියාගෙන ඒකත් බදාගෙන ඒකත් එක්ක ජීවත් වෙනවා. අල්ලපු ගමන්සට ඒක දෙයක් නැහැ. එයා වෙන දෙයක් දුකක් කියලා අල්ලගන්නවා. එයා අල්ලගත්ත දේ. ආන්නේ විදිහට අපි දේවල් ද්‍රව්‍ය බවට පත් කරන ද්‍රව්‍ය කියන්නේ දුක් බවට පත් කරන බිඳවන එක තමයි මුළු ජීවිතේ කියන්නේ. ඔය කොච්චර මොන හරි කරලා හිටියත් මරණ වෙලාදී සීරම යනවා. භාවනා කරන එක කරන්නේ මේකේ තියෙන හීනේ. මේකේ තියෙන ජවනිකාව. මේකේ තියෙන නාඩගම. මේකේ තියෙන බොල්කම මේකේ තියෙන කෝම්බේ තේරුම් ගන්නවා මොන මොන දේවල් අල්ලන හරි මොන කොහොම හරි මනුෂ්‍ය කරන්නේ තැවෙන එක තමයි. ඒක දිහා බලා ඉන්නකොට හරි සතුටක් ඇති වෙනවා කියන්නේ පව් කියලා මේ මිනිස්සුયો කෙරේ පහසක් පහසක් නෙවෙයි අනේ සංසාරේ කොච්චර කාලයක් අපි දැන නොදැන මේව අල්ලාගෙන හිටියද ඊට පස්සේ දිනනවා කියන්නේ කෙලස් දිනලක් විතරයි ඒ නිසා මේක ඒ කාරණා දෙක බෞසත්තාවේ සඳහා ඉල්ලන්න අයිතිකාසිකම තියෙනවා ඒක අංග සම්පූර්ණ විස්තර කළ දීමේ හැකියාවක් මට නැහැ. නමුත් මම කියනවා උනන්දු වෙන්නේ කියලා ටික ටික ඔබ තේරෙන්න පටන් ගන්නවා. ප්‍රශ්නේ දෙවෙනි කොටස තුසීම සූත්‍රය පිළිබඳ දේශනාවලියේදී ධම්මක් පිටි ඥානය පහළවන ආකාරයේ විය. ඒ පිළිබඳවත් විස්තරයක් දැන ගැනීමට කැමැත්තෙමි. ධම්මටිචි කියලා කියන්නේ ප්‍රශ්නේ අවබෝධ කරගන්න සත්‍ය අවබෝධ කරගන්න ඉස්සෙල්ලා තමන්ට තමන් දැන් ධර්ම මාර්ගේ යන බවට සාතිකයක් පහළ වෙනවා. හිතේ හයියක් පහළ වෙනවා. මම අවකාශයෙන් කියනනම් නිසන් වලට ඉස්ලාම ආපු දවසේ කොහොමද මේකට එන්නේ මොකද කරන්න ඕනේ අනම්මනම් කියලා ඉච්චර විශ්වාසයක් නැණේක බය සකමුසු බයක් නේ තියෙන්නේ. නමුත් දෙසරයක් තුන් සරයක් හතර සරයක් පස් සරයක් ආවට පස්සේ තමයි තේරෙනවා ආ දාන දෙන්න නම් මෙන්න මේ පැත්ත. පූජාවක් කරලා යන්න මෙහෙමයි භාවනා කරන්න යනවා නම් මේමයි භාවනා සංවිධානය කරනවා මේමයි කියලා ඒක පිළිබඳව යමක් හොයලා බලලා විමසලා කරන්න පුළුවන් ඇඳුරුම්කමක් ඇති වෙනවා ඇඳුරුම්කම ඇති වුණාට පස්සේ ධම්මත්‍ත්‍ය කියලා කියනවා මේක ස්ථාවරයක් ලැබිලා තියෙනවා ඒක ලැබුණාට පස්සේ තමයි නිවන ලැබෙන්නේ ඒ නිසා හොඳටම තේරෙනවා දැන් Taman යන පාරේ Tamanට පදනමක් ස්ථාවරයක් පසුබිමක් ලැබුණා කියලා ඒකට ධම්මටිඨිය කියලා තමයි ਸਰවඥාන්සේ පාවිච්චි කරන්නේ. ඒක සාමාන්‍යයෙන් මූලික විපස්සනා ඥානයක් විදිහට පච්චේ පරිග්ගා ඥාන විදිහට ඕනම දෙයක ආස්වාසය දැක්කනම් මුල දකින්න පුළුවන් ප්‍රසවාසය දැක්කනම් මුල දකින්න පුළුවන් කේන්තියක් දැක්කත් කේන්තිය මුල දකින්න පුළුවන් දැකීම හරහා තමයි ධම්මටිඨිය සාමාන්‍යයෙන් තාක්ෂණිකව විස්තර කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ අවසාන අරමුණ සිහිය පවත්වා ගැනීම වශයෙන් හැඟී ගොස් ඇත. වම දකුණ වම දකුණ යනුවෙන් සක්මන් කිරීමේදී මුළු කකුලම උකුල් සංධියේ සිට චලනය වන ආකාරය සිහියට ගැනීම යුතුයද? සක්මනේදී සිහිය පවත්වා ගත යුතු ආකාරය ආකාර කාරුණිකව කියා දෙන්න. පයට සම්බන්ධ ප්‍රකටව වැටෙන දෙයට හිතියෝ දඬ ඉසල කෙනෙක් කියලා තුනා කාක්‍රියාකාරීත්වය වැටෙනවා වම දකුණ වැටෙන්නේ නැහැ කියලා. වම දකුණු වශයෙන් හෝ තද වෙන ගතිය හෝ වතුර ඇවිදිනකොට දැනෙනවා වගේ හෝ ඊතලුවක් නෙවෙයි පය තිනකොට වැටෙන ප්‍රකට දේ විතරයි ගන්න තියෙන්නේ මම හිතන්නේ අපි ඒක මුලින්ම දවස් කීපයක්ම උච්චතක විස්තර කරලා දුන්නා යම් කිසි කෙනෙකුට ඒක සුද්ධ පවිත කර ගන්න ඕන අර මූලික උපදේශ පන්තිට අහුන් කන් දෙන්නේ ඒක විස්තර කරලා දෙනවා මෙන්න මේ මේ මේ විදිහට මේ සරල කරගන්න කියලා වැඩේ අවුල් කරගන්න එපා දැන් අත්දැකීමත් එක්ක නැවත ඇහුවොත් මම හිතන්නේ තව ඍජු වෙලා උත්තරයක් ගන්න පුළුවන් වෙයි කියලා. ලිඛිත ප්‍රශ්න එපමණයි. දැන් බෑගට පමණ ආසන කාලයක් අරගෙන තිනවා. අපිට කාගාරේ වෙන සභාවට ප්‍රශ්න ඉදවක් ගන්න නැත්නම් අපිට මෙතනින් සතිವಾರ સમાપ્ત කරන්න පුළුවන්. නමුත් කාට හරි තියෙනවනම් ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිවනයි මම දැන් මෙතනයි දෙකක්ම නේද දැන ගැනීමට ගෞරවයෙන් අපේ ප්‍රශ්නේ ආයි කියනවා නිවනයි මම දැන් මෙතනයි කියන එක දෙකක්ම නේද කියලා ගෞරවයෙන් වහන්සේගෙන් මේ මේ දෙක දෙකක් දෙකයි කිව්වොත් දෙකයි තමයි තිබෙන්නේ මොකද්ද මං කියන්නේ එකක් එහෙනම් සවනස එකක්මද දැන් කිව්වේ දෙකක් කියලා නිවනයි මම දැන් මෙතන කියන දෙක දෙකක්ද කියලා දෙක දෙකක් තමයි වෙන මොකක්ද අහන්නේ කියන්නේ නෑ දෙකේ සමානත්වයක් නැහැ මේක. ඉතින් එහෙමනම් මට කියන්නේ ඇයි දෙක දෙකක් කියලා. දැන් මට දීලා නඩුව උත්තර දීලානේ ගහන්නේ මගේ. ඒ නිසා හොඳට කල්පනා කරන ප්‍රශ්නේ මොකද්ද කියලා. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් නිවනට හේතුවක් නැහැනේ නිවන කිසිම හේතුවක් නැහැ. මම දැන් මෙතනයි කියන තැන මෙතනට මම මගේ පැමිණීමට හේතුවක්. ඉපදුණු නිසා මම මෙතන ඉන්නවා කියන හේතුව. ඒකට මට හිතෙනවා මේ දෙකක් නේද කියලා. ඔව් දෙකක්. ඒක මොකද්ද ප්‍රශ්නේ? දෙකක් තමයි. හොඳයි. ඒකෝර මොකද්ද? ඒක සාධාරණ පිළිගන්නද උත්තරයක් ඇදෙන්නේ නැද්ද? පිළිගන්නවා ස්වාමීන් වහන්සේ. සත්‍යන හේතුඵල හේතුවක් තියෙනවා. මම දැන් මෙතන කෙනෙක්ගේ නිවනට හේතුව හේතු ඒ ඒ පිළිගැනීම මනෝ විකාරයක්. එසේ නමුත් මේ දෙක දෙකක්ද කියලාවත් ඔව්. දෙක දෙකක් කියලා කියන්නම නේ කියන්නේ. මම දැන් මෙතන එකක්, සංස මම දැන් මෙතනයි නිවනයි කියන දෙක දෙකක්ද? ඒ දෙකක් කියලා තමන්ම කියනවනම් මම මොකට එකක් කියලා නිකන් නඩුවක් ඔලුවට දාගන්න. දෙකක්ම කිව්වම හොඳයි. බබාගේ මනාපෙන්නේ. කරගෙන යන්න යනිදාසේ එකයි කිව්ව දාසෙත් මං කියන ඔව් කියලා. ඒ නිසා මේ කල්පනා කරලා ගන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි. ඉවරයක් කරන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි. ඒ නිසා අත්දැකීමෙන් බලන්න මේ වගේ හිත නානා දේවල් ගැට ගහන්න හදනවා ඥානය කියලා හිතන්නේ. මේවා ඥාන නෙවෙයි. හිත සරල කරගන්න දෙන්නේ නැතුව සංකීර්ණ කරන්න හදන ප්‍රපංච කරන භාග් බහුල්‍ය කියලා මේකට කියන්නේ. වචන පොඩි දේ කෙටියෙන් කියන්න පුළුවන් එකට වචන කොටකින් කතා කරනවා. ඉවරයක් නැහැ. එසම මේව පුංචි කරලා බලන කන්නඩකින් බලන්න. අමාරි සයියයි. අදින්න ගත්තොත් කවදාකවත් කෙලවර කරන්න බෑ. ඕනිගේ ස්වාමීන් වහන්සේ පරියංක භාවනාවේදී අලින් අරමුණු කරපුවාම හැමතිස්සෙම බාධක ආවා. ඊයේ දුර්වාසයෙන් ඊයේ ඉඳලා පාදක කිසිම දෙයක් එන්නේ නැතුව දිගට පැය භාගයකට වඩා යන්න පුළුවන්කමක් තියෙනවා. ඒකම තියෙනවා සක්මන් භාවනාව. ඒක නිසා ඒක දිගටම කරගෙන යාම ගන්න ඕනද කියලා බොහොම ඒ අන්තිමට කියන්නේ ඒක කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? හරි ඒ ඒ දෙක අවස්ථා දෙකම තව දුරටත් හැමම කරගෙන යන්න. ධක්මන් භාවනාවට නොගියින් පරියන්කයේ හිටියට කමක් නැද්ද? නෑ. තාම කියන්න බෑ. තාම ඔය කියන විදිහට එහෙම ගියොත් ආයසරය කෙලෙසෙන්නේ ඉඳී තියෙනවා. අර යට වෙච්ච එකේ ඉඳී දැන් හරි ගිය ක්‍රමයක් තියෙනවනේ. ඉතින් ඇයි මේ කාය උරදා බලන්න හදන්නේ? හරි ගිය ක්‍රමය අමාරුවෙන් හරියන්නේ ඒකේ මේ අඬන්න එකයි තියෙන්නේ. තරුණිය සාන්වංශ සතිය සතිය ලබාගත යුතු එකක්ද ලැබෙන එකක්ද? දෙකම ඒක මානුෂ මනුෂයාගේ හිතේ හැම වෙලාවෙම තියෙන නමුත් මනුෂයා දන්නේ නැහැ. දන්නේ නැතිවගේ යටපව් කරලා පස් දාලා යට කරලා. මතු කරගත්ත දවසේ තිබිච්ච දෙයක් බව තේරෙනවා. තිබුණාට නම්බු කරලා නැහැ. අපි දිලිසෙන තියල්ල වතරන් කියලා දක්ෂාය පස්සේ නෙදුවන් ලස්සන ලස්සන දේවල් නම් සත්‍ය තියෙන වෙන තැනක වෙන්න පුළුවන්. ඒ නිසා තිබිච්ච දේ අපි ශද්ධාව ලොක් කරලා හලකනවානේ. වීර්ය ලොක් කරලා හලකනවානේ, සමාධිය ලොක් කරලා හලකනවා, ප්‍රඥා ලොක් කරලා හලකනවා. මේ හැම එකකින්ම වෙන්නේ සත්‍යයට කෙනෙහිනවා. සත්‍යයට ඉඳ ඉන්නම දෙන්නේ ඔක්කොම පැත්තක දාලා සත්‍යයට වරෙන් කියපු දාසේ ඔක්කොමත් එක්ක සත්‍ය නැගිටලා එනවා. තිබිච්ච දේ එයාට මූලිකත්වය දෙන එකයි පන්තිය කවුද මොනිටර් කරන්නේ. ඒක කරගන්න බැරුණේ අපි මෙදන් කරන්නේ. අපි තාම ශ්‍රද්ධාව දිගේ දුවනවා, තාමත් වීතිය දිගේ දුවනවා, සමාධිය දිගේ දුවනවා, ප්‍රඥාව දිගේ දුවනවා. මේ හැම දිවිල්ලකදීම සතියට කෙනහිල්ලක් වෙනවා. ඒතකොට සතිය කිරෙන් බාල වෙනවා. දුර්වල වෙනවා. එයාට ඕන වැඩි කරන්න බෑ නැගිටලා විසිලෙක් ගහපු දවසේ අනිත් ඔක්කොමත් එක්ක ඉන්නේ. ඒ නිසා අපිට කරන්න දෙන ඔක්කොම විසි කරන්නේ නැහැ. يعني තියෙන්න ඕන දැන ඉඳලා සතිය ඉස්සරහින් තියලා බලන්න. තිබුණ දෙයක්මයි යාට නිසි කෙනාට නිසි බලය දීම තමයි මෙතෙන්දී කරන්නේ. දැන් අපි නම් මෙතනilla විනාඩි 45ක විතර කාලයක් තියෙනවා. ශක්පම් භාවනාව සඳහා ඊට පස්සේ අපි තුනට රැස් වෙනවා. සාමූහික භාවනාව සඳහා ශිරු දිනානම තිරුවන් සරණයි.